බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි අද විමසලා බලමු උපන් දිනයක් දවසේ මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පින්වත්නි කරන්න ගොඩක් දේ තියෙනවා. හරයක් ඇතුව අර්ථයක් ඇතුව ජීවිතේට වටිනාකමක් එක් වෙන විදිහට අපිට උපන් දිනේට මොකද කරන්න පුළුවන් කියලා ධර්මානුකූලව විමසලා බලමු. මේ දේශනාව සාමාන්‍ය කෙනෙකුට වගේම විදර්ශනා වශයෙන් නුවණ හසුරන කෙනෙකුටත් ಉಪකාරී වෙන ආකාරයට අපි උපමා උදාහරණ තේරුම් කරන නිසා පින්වත්නි ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා ඕනෑම අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ දේශනේ උපකාර කරගන්න පුළුවන්. අපි ඕනම කෙනෙකුට පින්වත්නි අමතක වෙන්නේ නැති වර්ෂයේ තියෙන විශේෂම දිනේ තමයි උපන්දිනය කියලා කියන්නේ. උපන්දිනයක් දවසට එක එක්කෙනා පින්වත්නි උපන්දින සමරන්න නොයෙකුත් දේ කරනවා. ඒ සමරන නොයෙක් විදි අතර සමහර වෙලාවට දැන් දැන් ඇතැම් දෙනා වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා ඒ වගේම දුප්පත් අසරණ අයට යම්කිසි උපකාරයක් කරන්න උත්සුක වෙනවස අපිට පේනවා. පින්වත්නි සමහරු නම් තාමත් උපන්දිනේට බොහොම කැමති විනෝද වෙන්න. ඒ විනෝදය ඕනේ. නැතුව බෑ. නමුත් ඒ විනෝදය තුල සමහර දෙනෙක් උපන් දිනය තුළ බලාපොරොත්තු වෙන දේ නැති වෙන ආකාරයේ දේ කරනවා. ආන් ඒක තේරුම් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඔයත් කල්පනා කරලා බලන්න පින්වත්නි සාමාන්‍යයෙන් උපන් දිනේට ඕනෑම කෙනෙක් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක විශේෂ ප්‍රාර්ථනාවක්. උපන් දිනයකට එවැනි ප්‍රාර්ථනාවක් බොහෝ දෙනෙකුගේ හිතේ එනව විතරක් නෙමෙයි. තවත් කෙනෙක් උපන් දිනේ සමරනවා නම් එයාට සුබ පතන්නත් ඔබ ඒ ප්‍රාර්ථනා වාක්‍ය කියනවා. මොකක්ද මේ ප්‍රාර්ථනාව? උපන් දිනයක් කියන්නේ පින්වත්නි අවුරුද්දක් ගෙවිච්ච දවසක්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපි උපන් දිනේ සමරපු දවස් ඉඳලා මේ අවුරුද්දේ උපන් දිනේ සමරනකොට අපේ අවුරුද්දක් ගෙවිලා ඉවරයි. ඒ නිසා අපි උපන් දිනේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවද නැද්ද? ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් දිගාසිරි වේවා කියලා තව කෙනෙකුට ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ඒ වගේම උපන්දිනේ සමරන කෙනා වුණත් දැන් මෙච්චරක් අවුරුදු ගෙව්වා. ඒ වගේම මට ඉදිරියටත් තව දීර්ඝායුෂ ලැබෙන්න කියන හිත තියෙනවා. ඒක වර්ෂ ගෙවීම නිසාම සිද්ධ වෙන ප්‍රාර්ථනාවක්. එහෙනම් පින්වත්නි, උපන්දිනයකට දීර්ඝායුෂ නම් ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඔබ උපන්දිනේ සමරනවා නම් දීර්ඝායුෂ ලැබෙන ක්‍රමයට අන්න නියම සමරීමක්. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන දීර්ඝායුෂ ලැබෙන්නේ නැති විදිහට අපි හිතමු පින්වත්නි දීර්ඝායුෂ නැති වෙන විදිහේ වැඩ පිළිලක ඔබ ඉන්නවනම් ඒක ඔබට ඒ අර්ථය නැති ආකාරයේ සැමරීමක් නිසා කිසිම හරයක් නැති වෙනවා. අපි මේ කතා කරන කාරණාව කොනකින් නෙමේ මුල ඉඳලා අගට හරියට හිතලා විමසලා තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ ශරීරයක හැම මොහොතෙම සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒක මිනිස්සෙකුගේ ශරීරයක නෙමෙයි ඕනෑම දෙයක තියෙනවා. ඕනෑම රූපයක. මේ මිනිස්සුන්ගේ ශරීරය ගැන අපි මේ වෙලාවේ ටිකක් හිතුවොත් මේ ශරීරයේ පුරාම සකස් වෙච්ච විශාල රාශියක් තියෙනවා. ඒ රාශිය මොන වගේ දෙයක්ද මොකක්ද ඒකේ වෙන්නේ කියන එක මම ඔබට කියන්න කලින් ඒ ගැන තේරුම් ගන්න පුළුවන් උපමාවක් කියන්නම්. මේ උපමාවත් බුදුරජාණන් වහන්සේමයි වදාළේ. පේන පින්ඩූපමං රූපං බුදුරජාණන් වහන්සේ වදාළ අපූර්ව උපමාවක් පින්වත්නි. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුගෙන් හටගත්තු දෙයක්. ওই සතර මහා ධාතුගෙන් හටගත්තු දෙයක් පින්වත්නි පෙන පින්ඩක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි බලමු පෙන පිටක් මොනවා කියද අපේ කයත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්නේ ඒ නිසා පින්වත්නි මේ කයත් අයිති රූපයකට එහෙනම් කයත් එතකොට පෙන පිටක් වගේ මේ පෙන පිට කියලා කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙමෙයිනේ හොඳට හිතුවත් පින්වත්නි පෙන බබුලු රාශියකට කිව්ව නමක් තමයි පෙන පිට කියලා කිව්වේ හිතන්නට ඔය ඇත්තෝ කාගේ හරි කෙනෙකුට අපට දකින්න ලැබෙනවා ඈත කුඹුරක තියෙන පෙන පිටක්. වතුර ගලාගෙන වැටෙන තැනක පෙන පිටක් දකින්න ලැබුණා කියමු. කොහේ හරි වතුර වැටෙන තැනක ඇලක දොලක හරි මේ කාට හරි දකින්න ලැබෙන මේ පෙන පිට ඒ දකින්න කෙනා කල්පනා කළොත් එහෙම මේක මොනවා හරි පුළුන් කුට්ටියක් වගේ කුට්ටියක් කියලා ඈතදිම මෙයා දන්නේ නැහැ මොකද පෙන පිට කියන්නේ කියලා. එතකොට උදේට දැක්ක ඒ පෙන පිට පුළුන් කුට්ටියක් කියලා හිතුවනම් හවසටත් මේ පෙනපිඩ දකින නිසා උදේ තීච්ච පුළුන් කුට්ටියම තාම තියෙනවා කියලා හිතයි. මොහරි උදේ දකින්න ලැබිච්ච එක තමයි මේ තාමත් තියෙන්නේ කියලා කල්පනා කරනකොට පින්වත්නි මෙයාට නිකන් හිතනවා කියමු හවස් වරුවේ මේ ළඟට ඇවිල්ලා බලන්න. එතකොට දුර තියෙද්දි එකම කුට්ටියක් වගේ පෙනුනට ළඟට ගිහිල්ලා බලනකොට මේ හිතපු විදිහ එකක් නෙමෙයි. මොකද්ද වෙන්නේ හැම තිස්සෙම බුබුලු රාශියකින් එකතු වෙච්ච දෙයක් නිසා පෙන පිඬ ඒ බුබුලු බිඳෙනවා බිඳෙන බිඳෙන අතරේ තවත් බුබුලු හට ගන්නවා බුබුලු මේ පෙන පිඬේ තියෙන සියල්ලෙන් තුනෙන් එකක් බිඳෙනවා නම් ඒ අතරේ තවත් තුනෙන් එකකට ආසන්න හෝ ඊට වැඩියෙන් හෝ යම් ප්‍රමාණයකට ආ ඒ ළඟින් යන විදිහට තවත් හට ගන්නවා එතකොට පෙන බුබුලු බිඳෙනවා බිඳෙදි තවත් හට ගන්නවා කිසිම වෙනසක් පේන්නේ නැහැ. එකපාර බුබුලු අපි හිතමු 100ක් බිඳුණා කියලා පෙනපිට පුංචි වෙන්නේ නැහැ. මොකද හේතුව යතරේ තවත් හටගන්න හින්දා. ඒ නිසා උදේ ඉඳලා හවස වෙනකන් එකම පිඬ වගේ පේනවා. නමුත් දැන් ළඟට ආවට පස්සේ තමයි වෙනස තේරෙන්නේ. උදේ තීච්ච පිඬ ඒ මොහොතකට පස්සෙත් වෙනස් වෙලා. හවස් වෙනකොට උදේ තීච්ච පෙන පිඬ කොහොමත්ම හොයාගන්න නැහැ. හවස් වෙනකොට තියෙන වෙනත් පෙන පිඬක්. ඒතර උදේ දැක්ක එක නෙමෙයි. ඒ වගේ තේරෙන්නේ ළඟට ආවට පස්සේ. හැමතිස්සෙම පෙන බුබුලු බිඳෙනවා. ඇත්තටම පෙන පිඩ කියන්නේ පෙන බුබුලු රාශියකට කියන එකතුවක්. ඒ නිසා තමයි පෙන පිඩ කියලා එකක් නැහැ කිව්වේ. ඇයි පින්වත්නි? අර බුබුලු ඔක්කොම එකට එකතු කරලා වෙන් කරලා කාට හරි කිව්වොත් එහෙම පුළුවන් නම් උතන තියෙන පෙන බුබුලු ටික වෙන් කරන්න කියලා. අපි හිතමු යම්කිසි ක්‍රමයකට පෙන බුබුලු වෙන් කළා කියලා. ඒ බුබුලු සියල්ල වෙන් කරලා ගත්තට පස්සේ කවුරු හරි කිව්වොත් එහෙම දැන් පෙන පිඬ පෙන්වන්න කියලා. ඇත්තරම දැන් පෙන පිඬක් නෑ බුබුලු ගොඩක් තියෙන්නේ. ඒ බුබුලු ගොඩ එකතුවට කියපු නම තමයි පෙන පිඬ කිව්වේ. මෙන්න මේ වගේ පින්වත්නි මේ කය ගැන කල්පනා කරද්දී පේන පින්දු උපමං කියව උපමාවත් එක්කම පේනවා සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත මේ මහා ධාතු මේවැයි එකතුවක් තමයි පින්වත්නි කය කියලා කිව්වේ. එහෙම බලනකොට පෙන බුබුලු රාශියක් පෙන පිඬ වුණා වගේ සතර මහා ධාතු රාශියක් තමයි අපි කය කියලා කියන්නේ. ඒක තමයි රූපේ. එතකොට දැන් අර පෙන පිඬයි මේ කයයි අතර ලොකු සමානකමක් විමසලා බලද්දී ඔබට පෙනේ තිබෙනවා. ඒ තමයි පෙන පිඬ හැමතිස්සෙම වෙනස් වෙනවා වගේ. මේ කයත් හැමතිස්සෙම වෙනස් වෙනවා. එතකොට පෙන පිඩක් හැමතිස්සෙම පවතින්නේ මොකක් හින්දාද? ජලය ගලාගෙන වැටෙද්දි. ජල පහරක උදව්ව ඕනෙමයි පෙන පිට පවත්වගෙන යන්න. පෙන පිට සඳහා ජල පහර වැටෙන තාක්කල් මේ පෙන පිටේ ප්‍රවැත්ම තියෙනවා. එතකොට කොයි වෙලේ හරි පින්වත්නි ජල පහරේ වේගය අඩු වුණොත් පෙන පිටේ ප්‍රමාණය ටිකකින් පස්සේ අඩු වෙලා යන්න පුළුවන්. අපි හිතමු මේක වේලක් හරි මොකක් හරි දෙයකින් එන ජල පහරක් නම් එකපාර ජලපහර නවත්තනවා. ඒ නැවැත්තුවට පස්සේ පෙන පිඩත් ඒ මොහොතේම නවතින්නේ නැහැ. පෙන පිඩ ටිකක් වෙලා තියෙනවා පේනවා. එතකොට පින්වත්නි පෙන පිඩ ටිකක් වෙලා තියෙනවා නම් ජලපහර නැවතිලා තියෙද්දී අපිට තේරෙනවා ඒ ස්වභාවයම මේ කය තුලක් තියනවද නැද්ද කියලා විමසලා බලනකොට හොඳට හිතන්න මේ කයත් යම් කිසි වෙලාවක ජලපහර නිසා පැවතිච්ච පෙනපිඩ වගේ ආහාර නම් වූ ආහාර පහරක් මේ කයට ලැබෙනවා. ඒ ආහාර නිසා මේ කයක් පවතිනවා. එතකොට පින්වත්නි යම් කිසි වෙලාවක ආහාර අඩු වුණොත් එහෙම මේ කයේ ප්‍රමාණය අඩු වෙනවා. ඔයයන්ට මතක ඇතිනේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ උන්වහන්සේගේ කයට මොනෝගේද තිබුණේ කියලා තත්ත්වය උන්වහන්සේ සමහරලාවට කුස අත ගන්නකොට උන්වහන්සේට අහුවෙන්නේ පිට කොන්දේ තියෙන ඇට කියනවා. ඒතර උන්වහන්සේගේ ඇස් දිහා කවුරු හරි කෙනෙක් බලනකොට නිකන් ගැඹුරු ලිඳක පතුලේ තියෙන ජලය ටිකක් වගේ කියන ඇස් දෙක පේන්නේ. ඇතුළට ගිහිල්ලා එච්චරටම මේක ෂය වෙලා තිබුණා. ඒතර ඒ මොකද ආහාර නම් මේ ජලපහර නැති නිසා පෙනපිට නම් වූ කය එන්නෙන්න අඩු වෙලා පින්වත්නි. එතකොට ජලපහර එකපාර නවත්තලා දැම්මට පෙන පිඬ ඒ මොහොතෙම නැති වෙන්නේ නැහැ කියලා අපි මතක් කළා. ඒ වගේ ආහාර නැවැත්තුවා කියලා ඒ මොහොතෙම කය බිඳෙන්නේ නැහැ පින්වත්නි. කයේ තියෙන සතර මහා ධාතු තව තවත් තව තවත් බිඩි බිඩි බිඩි බිඩි ටිකින් ටික තමයි මේක ෂර් වෙන්නේ. එතකොට ෂර් වෙනවා කියන එක ඔබට මේ අර්ථයෙන්ම තේරුම් ගන්න පුළුවන්. වැඩෙන්නේ නැහැ. ආහාර පහර නවත්තපු කයක් වැඩෙන්නේ නැහැ පින්වත්නි. ඒ වැඩෙන්නේ නැති එකම ශරීරයක්. මැරිච්ච මිනිසෙකුගේ කයක් කවදාකවත් වැඩෙන්නේ නැහැ. අන්නේ වැඩෙන්නේ නැති නිසා තමයි පින්වත්නි අලුත් ධාතු හටගන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර මේ කයේ තියෙන ධාතු බිඳෙනකොට අලුතෙන් ධාතු හටගන්නවා. එහෙනම් අර පෙන බුබුලු බිඳෙනවා වගේමයි. ඒ වගේම පින්වත්නි කල්පනා කරලා බැලුවොත් එහෙම ජලපහරය සමහර වෙලාවට යම් වර්ණ වෙනස් වීමක් වුණොත් ජලපහරේ තියෙන අපි හිතමු පිරිසිදු වතුර එනකොට පෙන පිටත් පිරිසිදු පාටයි. මඩ වතුර આવොත් එහෙම පෙන පිටත් මඩ පාට වෙනවා. අන් ඒ වගේ මේ කයටත් ලැබෙන ආහාරයේ ස්වභාවෙත් එක්ක කයේ වර්ණ වෙනස් වෙනවා. හොඳට හිතලා බලන්න. සමහර ලාවට සමහරුන්ට හොඳට කන්න ලැබෙනකොට අපි දැකලා තියෙන සමාජෙ නිකන් කියනවා දැන් ටිකක් සැප වැඩි වෙලා පාට වැඩිලා ඇවිල්ලා කියනවා. හොඳට මේ සැප වැඩි වෙලා පාට වැඩිලා ඇවිල්ලා කියලා කියන්නේ මොකද්ද? ආහාර ටිකක් වැඩිපුර කයට ලැබුණා කියලා. ඒ වගේම පින්වත්නි ආහාර අඩු වෙනකොට පාට වෙනස් වෙලා දුර්වර්ණ වෙලා යන මිනිස්සුත් අපි දැකලා තියෙනවා. එහෙනම් මේ ආහාරයත් එක්ක වර්ණයත් රැඳිලා තියෙනවා. ඒ වගේම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ පෙන පිඬක සාමාන්‍යයෙන් හැමතිස්සෙම පවතින ස්වභාවය අපිට රැකගන්න බෑනේ කවදාවත්. ඒ පෙන පිඬේ ස්වභාවය මොහොතක් පාසා වෙනස් වෙනවා වගේම ඒක සදාකාලික පැවැත්මක් නෑ වගේම කයේ ස්වභාවෙත් ඒකමයි මොහොතක් පාසා වෙනස් වෙන සදාකාලික පැවැත්මක් නෑ. මේ පින පිඬකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ పూర్වට පෙන්වපු ස්වභාවය ඇයි ස්වාමීන් වහන්සේ උපන්දිනයක් ගැන කියනකොට කියන්නේ? එතන උපන්දිනයකට කළ යුතු දෙයක් කියන්නේ. පැහැදිලිව පින්වත්නි අර්ථයක් ඇතුවයි කිව්වේ. ඒ තමයි ඔයත් හිතන්න දැන් ස්වාමීන් වහන්සේලා ගත්තොත් ස්වාමින් වහන්සේලාගේ කයේ ස්වභාවෙත් ඕකමනේ එතකොට ස්වාමීන් වහන්සේලා තුලත් පෙනපිඬක ස්වභාවයෙන් තියෙන මේ කය ධාතු රාශියක එකතුවක්. ඒ ධාතු හැමතිස්සෙම බිඳෙන්න බිඳෙන්න ආය ආයෙත් ඒ ධාතු උපදින්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ එහෙනම් මොකක්ින්දද? ආහාරය නිසා. එතකොට පින්වත්නි, ඒ ආහාරය ලැබෙනවා කියලා කියන්නේ ආහාරයේ තියෙන පෝෂණයෙන් බිඳෙන ධාතු බිඳිල යද්දී අලුත් ධාතු උපදින්න. එතකොට ඔබ යම්කිසි දවසක නිකන් හිතලා බලන්න ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. මේ දන් දෙනකොට උන්වහන්සේලාට ලැබෙන දාණය ඔබ සාමාන්‍යයෙන් බත් ව්‍යංජන ආදී ගිහිල්ලා පූජා කරන්නේ. නමුත් මේ බත් ව්‍යංජන ආදී හරියට අර පෙන පෙඬට ජලපහරක් වගේ ඔබ පූජා කරන ආහාරය ස්වාමීන් වහන්සේලාගේ කයට අනිවාර්යයෙන්ම පැවැත්මට හේතු වෙන පහර වෙනවා. ආහාර පහර. එතකොට ඔබ දැනට දන් දීලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේලාට ඔබ නිකන් හිතන්න පින්වත්නි ඒ ලබා දුන්න දානේ ශක්තියෙන් ඒ ලබා දුන්න ආහාරවල පෝෂණයෙන් ස්වාමීන් වහන්සේලාගේ කයේ ධාතු බිඳිලා යනකොට අලුතෙන් ධාතු උපදින්න හේතු වෙලා තියෙනවා. ඒකට බිඳෙන ධාතු බිඳෙද්දී අලුතෙන් ධාතු උපදිනවා කියලා කියන ආයුෂ කියන්නේ ඕක තමයි. ආයුෂ සඳහා අනිවාර්යයෙන්ම එක එක හේතු තියෙනවා. එක හේතුවක් තමයි කයේ පැවැත්ම රැකෙන එක. කයේ පැවැත්ම රැකෙන තාක්කල් ආයුෂ රැකෙනවා. සමහරලට අපි දන්නවා ආයුෂ ඉතුරු වෙලා තියෙද්දි කර්මයක් ඉතුරු වෙලා තියෙද්දි මිනිස්සු මැරෙන අවස්ථා තියෙනවා හදිසි අනතුරු වගේ දේවල් වලින්. හදිසි අනතුරු වල මැරෙනකොට සමහර වෙලාවට අපි මේ කියන්නේ කර්මය තව තියෙන්න පුළුවන් පුණ්‍ය කර්මයේ ජීවිතේ ගෙවන්න. එතකොට යාට මිනිස්සෙක් විදිහට තවත් අවුරුදු ගණනාවක් සැප විඳින්න හෝ ඒ තියෙන කර්ම විපාක තවදුරට ඉතුරු වෙලා තියෙද්දි ඒ කාලේ ආයුෂ අපි හිතමු දැන් මේ යුගයේ ගත්තොත් එහෙම අවුරුදු 80ක් 70ක් 90ක් විතර උපරිම ගෙවනවනේ සාමාන්‍ය උපරිමේ. ඒතර පින්වත්නි ඒ වගේ කාලයක් ජීවත් වෙන්නත් පුළුවන්කම තියෙද්දි සමහරට ඔන්න හිතමු කෙනෙක් 20න් 30න් 40න් වගේ හදිසි අනතුරකින් මැරෙනවා. එතකොට මෙයාට අර තවත් අවුරුදු 40ක් 50ක් ජීවත් වෙන්න ආයුෂ තිබිලත් කර්ම ශක්තියක් තිබිලත් මෙයා ෂණික විදිහට හදිසි මරණයක් විදිහට මැරෙද්දී ඒ කයේ පැවැත්මනේ නැති උනේ. හදිසි මරණයෙන් ඒ හදිසි අනතුරෙන් කයේ පැවැත්ම තමයි නැති වෙන්නේ. ඒතර පින්වත්නි, කයේ පැවැත්ම නැතිවීම තුළ ආයුෂත් අවසන් වෙනවා. ඒ නිසා තමයි අපි පොඩි ලෙඩක් හැදුනත් ඉක්මනට බෙහෙත් ටික ගන්න. මොකද කයේ පැවැත්ම රකින්න බෙහෙත් එක දුන්නේ නැත්නම් ඒ කයේ පැවැත්ම නැති වෙලා යම් කිසි විදිහකින් මරණයටපත් වෙන්න හේතු වෙන ලෙඩක් කයට හැදුනොත් එහෙම ඒ ලෙඩේ උත්සන්න වෙලා අපි මැරුණා කියලා කියන්නේ පින්වත්නි කයේ පැවැත්ම නැති වුණා. ඒතර කයේ පැවැත්ම නැති වුණත් ඒකම ආයුෂ නැති වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම කයේ පැවැත්ම හදනවා කියන්නේ මොනවද හදන්නේ? ආයුෂයි හදන්නේ. ආහාරය ලබා දෙන්න ලබා දෙන්න පින්වත්නි බුබුලු බිඳෙන්න බිඳෙන්න ආයෙත් බුබුලු හට ගන්න අවශ්‍ය විදියට ජලපාර උපකාර වුණා වගේ මෙතනදී කයේ ධාතු බිඳෙන බිඳෙන ඔබ ලබා දෙන ඒ දානයේ පිණින් ඒ දානයේ ආනිසංසය ඇත්තටම ස්වාමින් වහන්සේලාට ලැබෙන ආනිසංසය තමයි ජීවත් වෙන්න අවශ්‍ය කරන ආයුෂ ලැබෙන ඔබට මම මේ පින පින්ඩක උපමා කරලා තේරුම් කරලා දුන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි සාමාන්‍යයෙන් අපි දානවලදී අහලා තියෙනවා ආයුෂ දන් දෙනවා කියලා දන් දෙනකොට බත් ව්‍යංජන දෙනකොට ආයුෂ දෙනවා කියලා. ඒක නිකන් කෙටියෙන් අපි අහන ඒ ඇහෙන දේ තේරෙනවා. හැබැයි මේක ටිකක් ගැඹුරින් විමසලා බලනකොට පින්වත්නි තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම ඔය මතක් කළේ මේ කය මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවය බුබුලු බිඳ බිඳ යන පෙනපිඩක ස්වභාවය තියෙන හින්දා මේ කයේ ධාතු හැමතිස්සෙම බිඳෙනවා කියන එක අමතක කරන්න එපා. අන්න ඒක තේරුම් ගත්ත කෙනාට තමයි තමන් පූජා කරන දාණයෙන් ආයුෂ දුන්නා කියන එක හරියට හිතට දැනෙන. සමහරුන්ට හිතේ එහෙම බුබුලු බින්දෙන අපිට පේන්නේ නෑනේ. අපි දැන් මේ අත දිහා බලන් හිටියොත් ඒවා අතේ එහෙම ධාතු බුබුලු බින්දෙනවා පේනවද? පෙන පිඬක නම් ලං වුණාට පස්සේ බුබුලු බින්දෙනවා පේනවා. පයේ තියෙන සතර මහා ධාතු නම් ওই බුබුලු. බුබුලු කියන එක අපි අදහස් කළේ උපමාවෙන්. උපමාව තුළ පෙන පිඬට බොවලු. ඒ වගේ කය තුළ සතර මහා ධාතු. කෝ ධාතු බිඳිනු පේන්නේ ඇත්ත පෙන පිටට ලං වුණාම පේනවා වගේ කයේ පේන්නේ කයේ පේන්නම් පින්වත්නි ධර්මයේ තුලින් ලං වෙනෝනේ කයට අපි ඔබට උපමාවෙන් මතක් කළා පෙන පිට ඈත තියා දකින්න කෙනා සමහර වෙලාවට පෙන පිට ගැන දන්නේ නැත්නම් එයා හිතන්නේ උදේ ටීච් එක තමයි හවසක් තියෙන්නේ කියලා ඈත තියා බලන් ඉන්න තාක්ක ළඟට ආවම තමයි කතාව තේරුනේ පෙන පිටේ ස්වභාවය මේකයිත් ඒ වගේ පින්වත්නි ධර්මයෙන් ඈත ඉන්න තාක්කල් ඒ මනුස්සයට තේරෙන්නේ මේ කයේ ධාතු බිනිබි තියනවා කියලා ධාතු වල අනිත්‍ය ස්වභාවය. ධර්මයේ තුලින් ලං වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. මොකද මේ සතර මහා ධාතු කියන්නේ පින්වත්නි ඇහැට පේන්නේ නැති දෙයක්. එච්චරටම සියුම්. ඔයත් නිකන් හිතන්න පටවි ස්වභාවයෙන් යුක්ත දේ තමයි කෙස්, ලොම්, නියපොතු, දත්, සම්මස්, නහර, ඇට ඇට මිදුළු ආදී මේ දේවල්. බොහෝ තියෙනවා. එතකොට මේ පටවි ස්වභාවයෙන් යුක්ත දෙයක් උදාහරණයකට ගත්තොත් ලොම් ගහ. මේ ලොම් ගහ ඊටාම සියුම් උඩු වගේ වෙන ගානට අපිට කපන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට පින්වත්නි කුඩු කුඩු වෙන්න වගේ ලොම් ගහක් චූටි චූටියට කැපුවොත් අපි අපි හිතමු සාමාන්‍ය පියවියෙන් කපන්න පුළුවන් කුඩා ප්‍රමාණයටත් වඩා යම් විශාල කරලා බලන්න පුළුවන් උපකරණයක් පාවිච්චි කරලා ඒ උපකරණයේ ශක්තියෙන් යම් මොනවා හරි උපක්‍රමයකින් අපි ඊටත් වඩා පුංචියට කපනවා නම් කපන්න පුළුවන් ද බැරිද? ඊටත් වඩා පුංචි සියුම් වශයෙන් ලොම් ගහ කපන්න පුළුවන් පිටපතින්. ඒතර ලොම් ගහ මේ තරම් පුංචියට කපන්න පුළුවන් උනේ ඒ ලොම් ගහ සකස් වෙච්ච දේ ඊට වඩා පුංචි නිසාද නැත්? ඊට වඩා පුංචි නිසා. ඒතර පින්වත්නි ලොංගහ සකස් වෙච්ච ඒ දේ ඊටත් වඩා පුංචි නිසා ඒ කපනවා කියලා කියන්නේ එහෙනම් එකක් තේරෙනවා. ඔය චූටි කුඩක් වෙන් කරලා ගත්තොත් පින්වත්නි දැන් ලොම් ගහ තුලක් තියෙන සතර මහා ධාතු අර චූටි කුඩ වෙන් කරලා ගත්තට පස්සේ ඒ කුඩ ඇතුලේ තියෙන්නේ සතර මහා ධාතු කුඩ තුල තියෙන්නේ. එතකොට ඔබ හිතන්න මේ මුළු කය පුරාම තියෙන ධාතුල ස්වභාවය එකයි. එනිසා ඇහැටවත් පේන්නේ නැති තරම් සියුම් ඒ මහා විශාල ධාතු ප්‍රමාණිකින් තමයි අර චූටි කුඩ හැදිලා තියෙන්නේ. ලොම් ගහේ කපපු කුඩ. එහෙනම් ලොම් ගහක් කොච්චරනම් මේ ධාතු රාශියකින් එකතු වෙච්ච එකද? එතකොට පින්වත්නි ඒතරම් සියුම් ධාතු බින්දෙනවා පිටහැට පේන්නේ නැහැ. එකයි කිව්වේ ධර්මයේ තුලින් ලං වෙන්න ඕනේ කියලා. දැන් මේ පටවි ස්වභාවයේ බර දේ වගේම ආපෝ ස්වභාවයේ බර දෙයක් ගත්තත් ඒත් එච්චරයි. හිතන්න ලේ බින්දුවක් වතුර වීදුරුවක් උඩට දාලා ඔබ හිතන්න පින්වත්නි ලේ බිඳුවක් වීදුරුවක් උඩට දාලා පැතිලි වීදුරුවක අපි හිතමු බ්ලේඩ් තලයක් වගේ මොකක් හරි තලයක් අරගෙන අර ලේ බිඳුව අතුල්ලගෙන අතුල්ලගෙන ආවොත් ඔබට තේරෙනවා ලේ බිඳුව වීදුරුව පුරා පැතිරෙනවා. ආන්ගේ වීදුරුව පුරා පැතිරෙනවා වගේ මේ බිඳුව ඉච්චරට කුඩු කරන්න ඒ තරම් සියුම් කරන්න පුළුවන්කම තියෙන නිසා. දැන් ඔයත් හිතන්න එහෙම බැරි නම් ඒක ඒ තරම් සියුම් දෙයකින් සකස්ුනේ නැත්නම් ඔබට කවදාකවත් බෑ බ්ලේඩ් තරයක් කරගෙන ඕක අතුල්ලගෙන කුඩු කරන්න. ඔක ඒ තරම් සියුම් දෙයක් කරන්න. ඒ පුළුවන් උනේ පින්වත්නි මේක ඒ තරමට පුංචි ඇහැට නොපෙනෙන තරමේ සියුම් දෙයක් නිසා. ඕක ඔන්නම් මුළු වීදුරුව පුරාම අතුලලා අතුලලා අතුලලා ආයේ ලේ බින්දුවක් තිබ්බද කියලා හොයාගන්න බැරි වෙන මට්ටමට අතුලලා දාන්න පුළුවන්. ඒ ඇපිල් එනවා කියන්නේ මොකද්ද? අර ලොම් ගහ කැඩුනා වගේ ලේ බිඳුවත් කැඩෙන එක පින්වත්නි බිඳෙන එකයි. මොකද ඒ චූටි සියුම් පොඩ්ඩක් ගත්තත් ඇතිලිලා ගිය එතන ධාතු රාශියක එකතුවක් තියෙනවා. එහෙනම් මේසා මහා සතර මහා ධාතු රාශියකින් හැදිච්ච දෙයක් නම් මේ පුංචි ලේ බිඳුවත් ඒ ධාතු බිඳෙනව අපිට පේන්නේ නැහැ. ඒ ධාතු හට ගන්නව පේන්නෙත් නැහැ. එතකොට ආහාරයේ ශක්තියෙන් තමයි පින්වත්නි මේ කය පුරාම ධාතු දිගින් දිගටම හටගන්න උපකාරය ලැබෙන්නේ. දිගින් දිගටම පවතින උපකාරය ලැබෙන්නේ. එහෙනම් ඔයත් කල්පනා කරන්නට ඕනේ වැඩෙනවා නම් යමක් ඒ වැඩෙන දේ තුල අනිවාර්යෙන්ම ඔන්න ඔය ආහාරයක ශක්තිය ලැබෙනවා. දැන් මිනිස් කයක වගේම සත්තුන්ගේ වගේම ගහක උනත් ඔබට තේරෙනවා සාමාන්‍යයෙන් අපි ගහක කඳක් පාවිච්චි කරලා පුටුවක් හැදුවට පස්සේ පුටුව වැඩෙන්නේ නැහැ. පුටුව දිරදිර යන එක මිසක් වැඩෙන්නේ නැහැ. හැබැයි ගහ වැඩෙනවා. අන්න ඒ වැඩෙන්නේ ගහ පින්වත්නි ගහට අවශ්‍ය ආහාරය ලැබෙනවා. එතකොට මිනිස්සෙක්ගේ උනත් අපි හිතමු ඔලු කට්ටක් හරි මොකක් හරි කොටසක් අරගෙන දැන් ඔය ආච්චිලා අපිට මතක ඒ කාලේ හවරි බඳිනවා කියලා කොණ්ඩයක් එකට එකතු කරලා හවරියක් කියලා එකක් තියන් ඉන්නවා. ආච්චිලාගේ කොණ්ඩේ ටිකක් දිගමදි හින්දා තව දික් කරගන්න වගේ පෙන්වන්න අනිත් අයට මීට වඩා ලොකු කොණ්ඩයක් තියෙනවා කියලා පෙන්වන්න හවරියක් කියලා එකක් බඳිනවා. ඒතකොට ඒ හවරිය කියන එකත් කොණ්ඩයකින්ම ගත් එකක් කියලා කියන්නේ. ඉතින් එතකොට පින්වත්නි සාමාන්‍යයෙන් කෙනෙකුගේ අපි කියන්නේ ජීවත් වෙන කෙනෙකුගේ කොණ්ඩේ දික් වෙනවද නැද්ද? දික් වෙනවා. එතකොට කොණ්ඩේ වැඩෙනවා. නමුත් අර හවරිය වැඩෙනවද එහෙම? හවරිය වැඩෙන්නේ නැහැ. ඇයි වැඩෙන්නේ නැත්තේ පින්වත්නි? ඒකට වැඩෙන්න අවශ්‍ය ආහාරය නැහැ. ඉතින් ඒකයි කිව්වේ. වැඩෙන්නේ නැහැ කියන එකම තේරුමක් තමයි මේක ෂර් වෙනවා කියන එක. එතකොට පුටුවක් සහ ගහක කඳේ ස්වභාවය දෙකේ වෙනස එකයි. ආහාරය තියෙනවනම් ගහ වැඩෙනවා. ආහාරය නැති නිසා පුටුව වැඩෙන්නේ නැහැ. ආහාරය තියෙනවනම් කයක් වැඩෙනවා. ආහාරය නැති නිසා හවරිය වගේ දේ වැඩෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ ඕනෑම තැනක ධාතු බිඳෙනකොට ධාතු අලුතෙන් උපදින්න හේතු වෙන්නේ ඒත් එක්කම මේකේ පැවැත්ම දීර්ඝ කරගෙන වැඩෙන උදව්වක් දෙන්නේ මේ ධාතුන්ගේ ස්වභාවය නිසා ආහාරයේ උදව්ව නිසා ඒකට ඔය ආහාරය ඔබ පූජා කරනවා කියලා කියන්නේ පින්වත්නි ඒ ස්වාමීන් වහන්සේලාගේ කෙස්ලොම් නියදත් සම්මත් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මා ආදී මේ සියලුම දේ පිත්ත සෙම සැරවලේ ආදී ওই සියලුම දේ මොහොතක් පාසා වැඩෙන්න ඔබ ආයුෂ දුන්න වෙනවා. ඇයි අර බින්දෙන ධාතු ආයේ හටගන්න උදව්ව දෙන නිසා. ඒතර පින්වත්නි සාමාන්‍යයෙන් දානකදී ඔය ආයුෂ දෙනවා කියලා කියන එක තමයි මෙච්චරලා අපි ඔබට මේ තේරුම් කරලා දුන්නේ. එහෙනම් ඔබ හිතන්න ආහාරයෙන් මේ ආයුෂ වගේම සාමාන්‍යයෙන් කෙනෙකුට ආහාර නැති වෙනකොට අප්‍රාණික ගතියක් එනවා. ඇඟට පණක් නැහැ. ඒ ඇඟට පණ නැහැ කියලා කියන්නේ දුබල වෙනවා. ඒතර ආහාර දිගටම ගන්නේ නැති කෙනෙකුට ඒ දුබලකම කොච්චරද කියලා කියන්නේ බිම පැදුරක හරි මොහක හරි උදව්වක් ඕන වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නත් බැරි තත්ත්වයට පින්වත්නි දුබලකම වෙනවා. වාඩි වෙලා බැරි කියන්නේ මුලින්ම හොඳට බලන්න හොයලා ඇවිදින්න බැරි ගානට එනකොට ඉතින් එක තැන නවතින්න වෙනවා. එක තැන නවතින්නත් බැරි ගානට දුබල වෙනකොට වාඩි වෙන්න වෙනවා. වාඩි වෙලාවත් ඉන්න බැරි තත්ත්වයට දුබල වෙනකොට හාන්සි වෙන වෙනවා. එතකොට සැතපෙන්න වෙනවා. ඒ හාන්සි වෙලා ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කටවහර වචනින් කිව්වොත් ඇලවෙනවා. එතකොට ඇලවෙලා ඉන්නවා කියන්නේ පින්වත්නි දුබල වෙලා ඒ දුබල උනේ එන මං කියන්නේ අප්‍රාණ ක්ලාන්ත ගතියක් එක්ක එන දුබලකමින් ඇලවෙනවා. ඒ ඇයි ආහාරයේ ශක්තිය නැති වෙද්දී. එතකොට ආහාරයෙන් එකක් තේරෙනවා දුබලකමක් නැති කරන. ඒ නිසා තමයි පින්වත්නි බලයක් දෙනවා කියලා කිව්වේ. මේ ආයුෂයයි බලයයි ඊළඟට අපි ඔබට මතක් කළා ජලය යම් ආකාරයකටද වර්ණයේ තියෙන ජලයේ ශක්තිය තියෙන ඒ විදිහට අනුව පෙන පිටේ ස්වභාවය වෙනස් වෙනවා කියන්නේ ජලය මඩ පාට උනොත් පෙන පිටත් මඩ පාට වෙනවා ජලය හොඳ පාට නම් පෙන පිටත් හොඳ පාටින් තියෙනවා පිරිසිදු පාටක් තියෙනවා ඒ වගේ ආහාරය හොඳට ලැබෙනකොට අපි මතක් කළා ඔබට වර්ණය වෙනස් වෙනවා කියලා. ආහාරයේ ස්වභාවය එක්ක සමහර පාට වැටලනවා, සමහරුන්ට ආහාරي හරියට නැති තැන දුර්වර්ණයි. ඒ වර්ණය ඒකාන්තයෙන්ම ආහාරයත් එක්ක බලපානවා. මේවා ඔක්කොම අර ආයුෂ ගැන කිව්වා වගේ දීර්ඝව කියා දෙන්න කාලේ නෑ පින්වත්නි. ඒතර ඔබට තේරෙනවා ආහාරය හොඳට ලැබිච්ච පාට වැටලා එනවනම් ආහාරي හරියට ලැබෙන්නේ නැති තැන දුර්වර්ණ වෙනවනම් එහෙනම් මේ ආහාරයෙන් වර්ණයත් ලැබෙනවා කියලා. ඊළඟට තව එකක් තේරෙනවා ඒ තමයි ආහාරේ නැති තැන අපි බඩගිනි කියන. ඒ ගින්න ඒක දුකක්. අපිට හරි පීඩනයක්. හොඳට පින්වත්නි ඕනෑම කෙනෙකුට ආහාරය ගත්තට පස්සේ අර තීච පීඩනේ නැති වෙලා යනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ලෙඩ හතරක් ගැන කියනවානේ. එක පැත්තකට ගන්නකොට ආහාරයෙන් සැප ලැබෙනවා වගේම තව පැත්තකින් තව ලෙඩක් හැදෙන්න හේතුවක්. සමහර බේත් පේනවා පින්වත්නි, ඒ බේත පාවිච්චි කළාම Tamanට ඕමනා ලෙඩේ හොඳ වෙනවා. හැබැයි අතුරු ආබාධ හැදෙනවා. මේ ලෝකේ තියෙන ඕමනාම කරන බේත් දෙකක්. මේ බෙහෙත් දෙක දෙන්නම ඕනේ. හැබැයි මේ බෙහෙත් දෙකට අතුරු ආබාධ දෙකක් හැදෙනවා. ඒ අතුරු ආබාධ දෙක මොකද්ද? ඒකට දෙන්න තියෙන ප්‍රතිකාරය බෙහෙතක් වශයෙන් දෙන්න නෙමෙයි බැහැර කිරීම. ඇත්ත දන්නවා සාමාන්‍යයෙන් සමහර ලෙඩ හැදුනට පස්සේ බැහැර කරන්නේ. ඇතැම් වෙලාවට ෂෙම වගේ දේවල් තියෙනවා බැහැර කරලා තමයි ලෙඩේ සුව කරන්නේ. වමනයවල තමයි ලෙඩේ සුව කරන්නේ. ඒ වගේ බැහැර කරලා සුව කරන්න වෙන ලෙඩ දෙකක් හැදෙනවා අතුරු ආබාධ දෙකක් හැටියට මේ කියන ලෙඩේට බේත් දෙක දුන්නම. ඒතර ඔක්කොම ලෙඩ හතරයි. මොනවද? බඩගින්න කියලා කියන්නේ මේ ලෝකේ කාටවත් හොඳ වෙන්නේ නැති ලෙඩක්. ඒ ලෙඩ නැති කෙනෙක් මං හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් පින්වත්නි. ඒක දරුණුම ලෙඩක්. කොච්චර හොඳ කළත් ආය ආය හැදෙන ලෙඩක්. ඉතින් මේ බඩගින්න කියන ලෙඩේට දෙන බෙහෙත මොකද්ද? ආහාරය. එතකොට ඇත්තටම සැපයක් ලැබෙනවා. ආහාරයෙන් සැපයක් ලැබෙනවා කියන එක කියන්නයි මට මෙතන ඕනනේ. මොකද අර ලෙඩේසුව වෙනවනේ. බඩගින්නට ආහාරය දුන්නම. එතකොට පින්වත්නි බඩගින නම් වූ ලෙඩේසුව වෙච්ච ගම ඔන්න දැන් ආහාරය නම් වූ මේ ප්‍රතිකාරය ඒ බේතට අතුරු ආබාධය හැදෙනවා. ආහාරය නම් වූ බෙහෙතේ අතුරු ආබාධය මොකද්ද? මල පහ පිට කිරීමේ අවශ්‍යතාවය. එතකොට පින්වත්නි මේ පිට කිරීමේ අවශ්‍යතාව වෙනකොට දැන් ඒක ඊළඟ ලෙඩේ. ඒකත් ලෝකේ හැම කෙනාටම හැදෙන දරුණු ලෙඩක් කොච්චර කළත් හොඳ කරන්න බැරි ලෙඩ. ඒ ලෙඩේට දෙන්න තියෙන ප්‍රතිකාරය මොකද්ද? බැහැර කිරීම. එතකොට පින්වත්නි බැහැර කිරීමෙන් ප්‍රතිකාරය කළාට පස්සේ ආයෙ පුදුම කියන්නේ ආයෙ හැදෙනවා බැහැර කිරීමේ ප්‍රතිකාරයේ අතුරු ආබාධයක් හැටියට නැවත බඩගින්න. බඩගින්නට දෙන බෙහෙත හැටියට ආහාර දුන්නම ඒකේ අතුරු ආබාධය හැටියට මේ මල පහ පිට කිරීමේ අවශ්‍යතාවය. මේ ලෙඩ දෙකට දෙන බෙහෙතමයි අතුරු ආබාධ වෙන්නේ. මේ ලෙඩේට බේත් දුන්නම අර ලෙඩේ හැදෙනවා අර ලෙඩේට බේත් දුන්නම මේ ලෙඩේ හැදෙනවා ඉවරයක් නැතුව මේ කියන්නේ පිපාසයයි මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයත් ඔය වගේමනේ ඒතර ඔන්න ලෙඩ හතර මතක තියාගන්න කෙනෙකුට නිදිමත නැතුව ඉන්න පුළුවන් දැන් සමහර ලාට අපි අහලා තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේම අවුරුදු 25ක් නිදි සැතපෙලා නැහැ කියලා උන්වහන්සේට පුළුවන් වුණා නිදිමත කියන එක නවත්තලම දාන්න ඒ වගේ අපිට බොහෝ දේවල් පින්වත්නි නවත්ත ගන්න පුළුවන් වුණා හැබැයි මේ ලෙඩ හතර නවත්තන්න බෑ කාටවත් ඉපදීලා ඉන්න තාක්කල්. එනිසා ලෝකේ තියෙන දරුණුම ලෙඩ හතර මේ හතර. අපිට එකක් තේරෙනවා. සමහරුන්ට දියවැඩියා කියනවා, කොලෙස්ටරෝල් කියනවා, අනම්මන ලෙඩ කියනවා. මේ ලෙඩ ඔක්කොම හැදෙන්නේ පින්වත්නි අර ලෙඩව ලෙඩ හතරට දෙන බෙහෙත්වල අතුරු ආබාධ හැටියට. දැන් බඩගින්න කියන ලෙඩේට දෙන බෙහෙතනේ ආහාරය. ඒ ආහාරය තමයි එතකොට දියවැඩිය හදන්න, කොලෙස්ටරෝල් හදන්න, ඒ ඔක්කොම අතුරු ආබාධ. ඒව නෙමෙයි එතකොට තියෙන දරුණු ආබාධය. ඉතින් ඔබ මතක තියාගන්න කෙසේ හෝ වේවා මේ ආහාරයෙන් තීච්ච දුකක් නැති කරන, ගින්නක් නැති කරන. එහෙනම් පින්වත්නි ආහාරය ලැබෙනකොට සැපයක් තියෙනවා. පීඩාවක් නැති වුණා කියලා කියන එකම සැපයක්. එතකොට ආහාරයෙන් ආයුෂ හැදුවා වගේම, වර්ණය හැදුවා වගේම, සැපේ හැදුවා වගේම, බලයක් හැදුවා වගේම ආහාරය පාවිච්චි කරන කෙනා එහෙනම් අනිවාර්යයෙන්ම ජීවත් වීමක් කියලා එකක් තියෙන්නේ ඔය ආයුෂත් එක්ක ඔය හතර ලබාගෙන යන ගමන තුල. එතකොට ඔබ ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරද්දී පින්වත්නි උන්වහන්සේලාට එහෙනම් ඔබ කිසිසේත්ම නොහිතුවට ඔය කිව්ව ආකාරයෙන් ආයුෂ දීලා ඉවරයි. ඔබ දුන්න ආහාරයෙන් පසුව උන්වහන්සේලාගේ කයේ අර පෙන බොබුළු බිඳෙනවා වගේ සතර මහා ධාතු බිඳෙනවා. ඒ බිඳෙන බිඳෙන වාරයක් පාසා ඔබේ ආහාරයේ උපකාරයෙන් ආය ආය ස්වාමීන් වහන්සේලගේ කය ධාතු වැඩෙනවා. ඒතර වැඩෙන කයක් බවට පත් වෙලා උන්වහන්සේලට ආයුෂ හැදෙනවා. ඒ ඔබේ ආහාරයේ ශක්තිය. ඔබ දුන්න ආහාරයක කවදාකවත් ඒ ශක්තිය හැදුනේ නැත්තම් එහෙම කතාවක් අපිට කියන්න බෑ. එහෙම හැදිලා තියෙනව අනිවාර්යෙන්ම. ඒ තමයි ආහාරයෙන් ලැබිච්ච ධාතු වැඩෙන ශක්තිය ආයුෂ. එනම් පින්වත්නි ඔබ ස්වාමීන් වහන්සේලාට දීලා තියෙන එතකොට ගිහිල්ලා බත් මාළු පිණි වෙන්න පුළුවන්. නමුත් ඔබ යටින් දීලා තියෙන මොකද්ද? නොදැන හෝ ආවිෂයි. ඒතර වර්ණයයි, සැපයයි, බලයයි. ওই ටික තමයි ඔබ ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා ආස්වාමිනී කියලා මේ දීලා තියෙන්නේ. ඇත්තටම පින්වත්නි ආවිෂ ගිහිල්ලා මල්ලක දාන් ගිහිල්ලා ස්වාමීන් හඳුරන්නේ මේ අද ආවිෂ ටිකක් ගෙනා ඔබ වහන්සේට දෙන්න කියලා අපිට ආවිෂ දෙන්න බෑනේ. හැබැයි ඔබ මේ ආහාරය දීම තුල එහෙනම් ආවිෂ දීලා තියෙනවා. එතකොට ඔබට කොහොමද ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ? ඒක අපි බුදුරජාණන් වහන්සේගෙන් උපමාවකින් විමසලා බැලුවොත් පින්වත්නි, ඔයත්ෝ දන්න කියන උපමාවක් මේක. වී වැපුරුවොත් වී ලැබෙන්නේ මුං වැපුරුවොත් මුං ලැබෙන්නේ කියලා අහලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේක දැනක පෙන්නනවා මිදි. පැණි රස දෙයක් වපුරනකොට ඒකේ ප්‍රතිඵලෙත් පැණි රස දෙයක්ම තමයි. මිදි ඇටයක් පොළොවේ වගා කළාට පස්සේ මිදිම තමයි. හැබැයි කරවිල ඇටයක් වගා කළොත් එහෙම පින්වත්නි එතකොට පැණි රහ දෙයක් නෙමෙයි කරවිලම තමයි. ඒක තමයි ස්වභාවය. වගා කරපු දේම තමයි අස්වැන්නට ලැබෙන්නේ. මේක දැන් ජනවහරේ කතාවකටම ඇවිල්ලානේ. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උපමාවක් ඔය උපමාව. ඒ වගේ ඒක ලෝක ධර්මතාවය. එහෙනම් ඔබ ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා ආවිෂ දානයක් හැටියට දුන්නා. ආ ස්වාමීනි කියලා මේ ආහාරය ඔස්සේ ඔබ දීලා තියෙන ආවිෂන. ඒතර ඔබට පෙරලා ලැබෙන්නේ මොකද්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒකේ ප්‍රතිඵලය ඔබට ආවිෂම තමයි ලැබෙන්නේ. එතකොට ඔබ ස්වාමීන් වහන්සේලාට වර්ණය දුන්නා කියන ආහාරය ඔස්සේ දැන් මේ තේරුම් කරලා දුන්න විදිහට ඔබට එහෙනම් ලැබෙන්නේ වර්ණයමයි. ඔබට ස්වාමීන් වහන්සේලාට දෙන දානේ ප්‍රතිඵලය හැටියට එතන සැපේ දුන්න හින්දා ඔබට ලැබෙනවා පෙරලා සැපේ. එතන බලය දුන්න හින්දා ඔබට පෙරලා ලැබෙනවා බලය. ඒ බලය උනත් පින්වත්නි දෙවිධයකට තියෙනවා. දැන් හිතන්න දන් දෙනකොට අපි අහලා තියෙනනේ භෝග සම්පත් ලැබෙනවා කියලා. ඒ භෝග සම්පත් ලැබෙනකොට එක විදිහකින් බලද්දී ධනය, ඉඩම් කඩම් ආදී දේවල් වලින් තියෙන ධනය, ඔක්කොම ධනය. දරුවා කියන්නේ ධනය. එතකොට පින්වත්නි ඔබට භෝග සම්පත් හැටියට දරුමල්ලෝ, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රන් රිදී ඔය ඔක්කොම ධනය ලැබෙනවනේ. ධනේ බලයක්ද නැද්ද කියලා බලන්න. අපි දන්නවා සාමාන්‍ය මිනිසෙකුට ධනය වැඩෙන්න තියෙන තියෙන්නේ මිනිසයා බලවත්. හොඳට ධනවත් කෙනා අපි කියන්නේ ධන බලයක් තියෙන මිනිස්සෙක්. ඊළඟට පින්වත්නි එතකොට ඒ ධන බලය කියන එකක් දන් දුන්නම ලැබෙනවා. ඒ වගේමයි හොඳට කල්පනා කරලා බලන්න කයට ශක්තියක් දුන්නා නම් බලය හැටියට ඒ කයට ආහාරයෙන් ලැබිච්ච බලයේ ප්‍රතිඵලය හැටියට ඔබටත් පෙරලා කායික බලය ලැබෙනවා. ඒ කායික බලය ලැබෙනවා කියන එක විතරක් නෙමෙයි පිරිස් බලයක් කෙනෙකුට ඕනේ. සමහරු ඉන්නවා ධන බලයේ තියෙනවා කායික බලය තියෙනවා. හැබැයි ওই ඔක්කොම බලය තිබ්බට මේ මනුෂ්‍ය සමාජය තුළ හරි දුබලයි. සමාජෙච්චර ගණන් ගන්නෙ. මොකද එයාට පිරිසක් නැහැ. පිරිස් බලේ නැති තැන පින්වත්නි ධන බල තිබුණට වැඩක් නැහැ. ඒකයි සමහරලාට අපිට පේනවා මහා ධනවතුන් ඉන්නවා දේශපාලනය කරන්න අවශ්‍යතාවයක් නැහැ යාට. හැබැයි මේ වගේ මහා ධනවතුනුත් එනවා දේශපාලනයට. මොකද මේ හොඳට කාලා බීලා පාඩුවේ ගෙදරට වෙලා නිදහසේ ඉන්න පුළුවන් මනුස්සයා මේසා මහා ධනයක් තීච්ච මිනිසයා දේශපාලනය තුලට එනවා ඇවිල්ලා මේ කාලය සෑහෙන මිඩඟු කරනවා දුකසේ එතකොට පින්වත්නි හේතුව හොයනකොට මොකද්ද කාරණාව? පිරිස් බලය තමයි දේශපාලනයට ආවට පස්සේ ලැබෙන්නේ. ධන බලය තිබුණට වැඩක් මේ පිරිස් බලය ඕනේ. ප්‍රශංසාව කියන එක මිනිස්සු බලාපොරොත්තු වෙන එක පින්වත්නි ධනයට වඩා. ඒකයි සමහර ස්වාමින්වහන්සේලා ඒ කාලේ දැන් හිතලා බැලුවොත් එහෙම ඔක්කොම අතාරිනවා අතහැරලා යනවා කැලේට. කියන්නේ තමන්ට ලැබිච්ච දේවල් හැමදේම ගේ ගෙදර තීච්ච දේ අතාරිනවා. පැවිදි වුණාට පස්සේ තමන්ට පැවිදුනහම යම් යම් දේ ලැබෙනවානේ. දැන් පැවිදුනහම පන්සල් ඒ වගේම නොයෙකුත් පිරිස එක්ක ගැවසෙමින් සමාජ සත්කාර වැඩ කරමින් තැනක් තියාගෙන එක එක සැප පහසු දේ ලැබෙනවා. ඉතින් ඇඳ පුටු කොට මිට්ට ඔවත් එක්ක ජීවිතේ ජීවන භික්ෂුවක් කල්පනා කළොත් එහෙම මම මේ පන්සල් මේ තියෙන වැඩ කටයුතු කොහොම අතහැරලා දාලා ඇඳ පුටු කොට මිට කිසි දෙයක් නැති තැන කවිච්චිද ඇද්දලද ඔක්කොම දේවල් මේ හාමුදුරුව කල්පනා කරන ඔක්කොම අතහැරලා තුන්සිවුරයි පාත්‍රය අරගෙන මම කැලේකට ගිහිල්ලා ගහක් යට ඉන්නව භාවනා කරගෙන දැන් එතකොට උන්වහන්සේ මේ ඔක්කොම අතාරිනවා අතහැරලා පින්වත්නි කැලේක ගහක් යට වාඩුණාට පස්සේ උන්වහන්සේට අතාරින්න බැරි තව එකක් තියෙනවා. ඒ තමයි දැන් මිනිස්සු කියනවනේ අනේ අර ස්වාමීන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨයිද? ඒ ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම අතහැරලා මේ ගහක් යටට වෙලා ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ ආන්ගේ වචනේ අහන්න ආසයි මිනිසුන්ගෙන්. ඒතකොට පින්වත්නි අර බාහිර ධනය කියලා කියපු ඔක්කොම ටික අතහැරියා. හැබැයි මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රශංසාව ඊට වඩා ප්‍රබලයි කියන එක තේරෙන්නේ උන්වහන්සේ කැලේ ගහ යට හිටියත් උන්වහන්සේට ඒක අතහැරගන්න බෑ. ඒ නිසා සමහරවිට මිනිස්සුන්ට කියන්නේ උත්සාහයක් ගත්තොත් එහෙම මං ඔක්කොම අතහැරලා මෙතෙන්ට ආවේ කියලා. ඒ වචනේ තුල බලාපොරොත්තුවක් තියාගෙන තියෙනවා. මිනිස්සු පෙරලා ප්‍රශංසා කරන්න අනේ ඔබ වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි ඔබ වහන්සේ ඔක්කොම අතහැරලා දාලා ඉන්නේ. ඔබ වහන්සේ දැන් ගහක් යට ඔබ වහන්සේට කිසි දෙයක් නැහැ කියන්නේ. ඒ ප්‍රශංසාව තියෙනවා. ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. ඒකේ තේරුම තමයි මේ ලෝකේ අතාරින්න අමාරුම දෙයක් තමයි මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රශංසාව. එහෙනම් සාමාන්‍ය ධනෙ තියෙන කෙනා කායික ශක්තිය තියෙන කෙනා ඒවට වඩා මිනිස්සුන්ගේ බලය උපකාර කරගන්න කැමති මිනිස්සු වටේ ගොඩනගාගෙන බලවත් වෙන්න කැමති. ඒතර පින්වත්නි ඒ පිරිස් බලය දන් දෙනකොට ඕකත් ලැබෙනවා. කොහොමද? Taman තනියෙන් දන් දෙන්නේ නැතුව තවත් පිරිස් එකට එකතු කරගෙන දන් දුන්නොත් එහෙම අර පිරිස් බලෙත් ලැබෙනවා කියලා කිව්වා. එතකොට පින්වත්නි දානයක් තුලින් මේ පිරිස් බලය, ධන බලය, කායික බලය ඔක්කොම බලය ලැබෙනවා. ආයුෂ වර්ණ සැපය බලය විදිහට. එතකොට මේ බලය කියන එක දානයේ ප්‍රතිඵලයක්. එහෙනම් ඔබ සංඝයාට කායික බලයක් දෙනකොට ආහාරය තුලින් ඒකෙන් වෙලා තියෙන්නේ මොකද්ද ප්‍රතිඵල හැටියට ඔබ වපුරපු දෙයම ඔබට පෙරලා ලැබෙන අස්වැන්න හැටියට. ඒතර ඔබ බලය දුන්නා නම් ඔබට බලය ලැබෙනවා. දැන් අද අපි මාතෘකාව ආයුෂනේ. එහෙනම් පැහැදිලිව පින්වත්නි ඔබ ආයුෂ දුන්නා නම් දන් දීමක් තුළින් ඔබට ආයුෂ පෙරලා ලැබුණා. දැන් ඒක ස්වාමීන් වහන්සේලා උදාහරණයකට ගත්තේ ඔබ සිඟමනේ යන මිනිසෙකුට දුන්නා නම් ආහාරය ඒ ආහාරයෙන් ඒ මිනිසයාගේ කය තුල තියෙන අර පෙන පිඬක බබුලු බිඳෙනා වගේ කය තුල තියෙන ධාතු බිඳෙනකොට අලුතෙන් ධාතු අලුත් ආය ආය හටගන්න ඒ ඔබ දුන්න ආහාරය හේතු වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මේ මිනිහයාට ආයුෂ වැඩි වෙනවා. එහෙනම් පින්වත්නි, මේ මිනිහයාට ආයුෂ වැඩි වෙනවා කියලා කියන්නේ තව දවසක් කරේ මිනිහයා ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක තමයි ඔබ වපුරපු දේ. ඒතොර ඒකේ අස්වැන්න හැටියට ඔබටත් ලැබෙන්නේ ඔබටත් ආයුෂ වැඩි වෙන එකයි පින්වත්නි. ආන්ගේ ආකාරයට හිතනකොට වැඩිහිටි නිවාසෙක ඉන්න අහිංසක අසරණ අම්මලට තාත්තලට ළමා නිවාසවල ඉන්න අහිංසක ළමයින්ට ආබාධිත නිවාසවල ඉන්න අහිංසක ආබාධිත අයට විශේෂයෙන්ම රණවිරෝ ඉන්න ආබාධිත මේ වගේ නොයෙකුත් දෙනාට ඔබ රසවත් ආහාර වේලක් පිළියෙල කරලා දෙනවා නම් උපන්දින දවසේ ඒ අයගේ කය තුල ධාතු බිඳෙනකොට ඒ බිඳෙන ධාතු නැවත බිඳිලා ගිය ධාතු බිඳිලා යද්දී අලුතෙන් ආය ආය ධාතු හටගන්න ඔබේ ආහාර හේතුවක් නම් පින්වත්නි ඔබ පැහැදිලිවම ඒ අයට ගිහිල්ලා අවශ්‍ය දන් දුන්නා වෙන උපන්දින දවසේ ඒ රසවත් ආහාරය තුලින් සැපයක් දීලා තියෙනවා. ඒ ආහාරයේ තියෙන රසය එක්ක සැපයක් තියෙනවා. එතකොට ස්වභාවය තමයි සැපේ දුන්නා නම් ලැබෙන්නේ සැපයයි. අපි අනිවාර්යයෙන්ම හිතලා බැලුවොත් ඕනෑම දානයකදී අපි කරන්නේ සතුටු කරන එක. සතුටු කරනවා මොනවා දුන්නත් එහෙනම් දන් දෙන්න දෙන්න සතුටු වෙනවා නම් පින්වත්නි පෙරලා ඔබට සතුටම තමයි ලැබෙන්නේ අස්වැන්නට. ඒතර උපන් දිනයකදී ඔබ බලාපොරොත්තු වෙන්නේ සතුටනේ. ඕනම කෙනෙක් තමන්ගේ උපන්දිනේ දවසේ සහ ජීවිතය තුළ සතුට සොයනවා ආයුෂ සොයනවා ඒ සොයන ඒවා ඔබ දන් දෙන්න එතකොට පින්වත්නි ඔබ දුන්න දේම ඔබට අස්වැන්නේට ලැබෙනවා එහෙනම් දැන් උපන්දිනේ දවසේ ආයුෂ දෙන්න දෙද්දි ආයුෂම ලැබෙනවා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන කෙනෙකුට කරන්න තියෙන එකයි කියලා මම මතක් කළා ඒ වගේම තවත් සමහර පින්වත්නි ගවයන් නිදහස් කිරීම ආදී අහිංසක අසරණ සතුන් නිදහස් කරන්නත් කල්පනා කරන ඉන්න සමාජය. උපන්දිනේට කියන. ඒකත් හොඳයි. මොකද හේතුව කවුරුත් අපි කෙනෙක් කරන පින්කමක් වළක්වන්න හොඳ නැහැ. එයාගේ පිනට බාධා කිරීමක් වෙනවා. අපි සමහරවිට කියනවා ඕවා කරන්න එපා මෙහෙමයි කියලා. ඒකෙදි අපි එයාගේ පිනට බාධාවක් කරන්නේ. ඔබ එතනත් පින්වත්නි මිය යන්න යන සතෙකුට පැහැදිලිවම කරලා තියෙන මොකද්ද ආයුෂ දීම. පාරේ ඉන්න බල්ලෝ ටිකකට උනත් කමක් නැහැ. ඔබ ආහාර ටිකක් දෙනවනම් පින්වත්නි ඒ සතාට ආයුෂ ටිකක් දීලා තියෙනවා. එහෙමනම් කොතනක හරි මැරෙන්න යන සතෙක් බේරගත්ත තැන අබේ දාණය දුන්නා කියලා කියන්නේ ආයුෂ දුන්නා අස්වැන්න හැටියට ඔබට ඒ වපරපු ආයුෂම ලැබෙනවා පින්වත්නි. ඒක ලැබෙන්නේ නිකන් නෙමෙයි දැන් එක වී ඇටයක් වැපුරුවාට පස්සේ මේ වී ඇටයට ලැබෙන්නේ තවත් එක වී ඇටයක් නෙමෙයි අස්වැන්නට. එක කව්පියටයක් වැපරුවට පස්සේ ඒකේ අස්වැන්න ලැබෙන එක කව්පියටයක් නෙමෙයි. එක නුගෑටයක් හිටෙව්වොත් මේ නුගෑටේට ලැබෙන්නේ තවත් එක නුගෑටයක් නෙමෙයි. නුගෑට ලක්ෂ කෝටි ගාණක් ලැබෙනවා. ආන් වගේ ඔබ මොහොතකට ආයුෂ දික්කලොත් ආහාරයක් බීමෙන් ඒකෙන් ඔබට මෙපමණයි කියන්න බැරි ආයුෂ ප්‍රමාණයක ආහාරය දීමේ පින හැටියට ආනිසංස හැටියට ලැබෙනවා පින්වත්. ඔන්න උපන්දිනේට ඔබට ආයුෂ බලාපොරොත්තු වෙනවා නම් දීර්ඝාෂ වේවා කියලා පතනවා නම් ඔබ කලින් යුතු දේ ඒකයි. හැබැයි දන් දෙන්න කියලා මිනිසුන්ට කිව්වට පින්වත් මිනිස්සු දන් නොදීන්නේ නැහැ. මොකද විනෝද වෙන පාටි තිබ්බට පස්සේ දන් දෙනවා. හැබැයි ඒ දෙන දේ නම් පින්වත් නෙමෙයි. දානයක් දුන්නා කියලා කියන්න පුළුවන් විදිහ එකක් නෙමෙයි. මොකද සමහර වෙලාවට පේනවා සමහර විනෝද වෙන උපන්දින සාදවල අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි මත්වතුර කියලා කියන්නේ. මත්වතුර ගැන මෙතෙන්දි කියන්නේ ආයුෂ ගැන කියන හින්දා ඒක කියන්න ඕන එකක් පින්වත්නි. මොකද පුංචි ළමයෙකුගේ උපන්දිනයක් තිබ්බත් මත්වතුර ගේනවා. කාටද ගේන්නේ? අර ළමයාගේ යාළුවෝ වෙනවනේ. ඒ යාළුවෝ චූටි ළමයිමයි. ඒ පුංචි ළමයි ළමයි එකතු වෙලා එතන පින්වත්නි බැලුම් පුපුරමින්, සෙල්ලම් කරමින්, සින්දු කීකේ නටනට ඉන්නකොට ඒ චූටි ළමයි ටික තනියෙන් ආවේ නෑනේ. අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදර පුංචි දරුවගේ යාළුවෝ ටික උපන්දිනේට එන්නේ ඒ පුංචි අනිත් දරුවෝ ටික තනියෙන් නෙමෙයි ඒ අයගේ අම්මලා තාත්තලාත් එක්ක. ඒතර දැන් මේ අම්මලා තාත්තලා ආවට පස්සේ තාත්තලා තාත්තලා ටික එකතු වෙලා අනිවාර්යයෙන්ම දානයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ දාන්නේ මොනවද? මේ අහක දාන දානයක්. අහක දාන කියලා කියපින්වත්නේ සමාජ විසින් අපහැරලා දාපු දෙයක්. මත්වතුරු මත් වතුර දෙනකොට දාන කෙනකින් අපි අදහස් කළේ දෙනවා කියන එක. එතකොට ඕනම කෙනෙක් මේ වගේ උපන් දිනයකදී මත් වතුර දෙනව නම් තව කෙනෙකුට ඔබ හොඳට හිතලා බලන්න ඔබ දීලා තියෙන ආයුෂද කියලා ආයුෂ වැඩි වෙන දෙයක්ද කියලා පින්වත්නි ඔබට ආයුෂ නම් බලාපොරොත්තු වෙන්නේ උපන් දිනේ දවසේ දීර්ඝාෂ වේවා කියලා මං කිව්වේ ඔබ ආයුෂ වැඩෙන දෙයක් තමයි දෙන්න ඕනේ මත් වතුර දුන්නා කියලා ආයුෂ වැඩෙනවද? මොනවද වෙන්නේ කියලා ඔබ හොඳට කල්පනා කරලා බලන්න. අපි සාමාන්‍යයෙන් කියනවා මත් වතුර මත් ද්‍රව්‍ය ඕනම දෙයකින් නොයෙකුත් ලෙඩ හැදෙනවා කියන්නේ. කායිකව නොයෙක් දුර්වල වීම වෙලා ඒ මිනිසයා මිය යන්න හේතු වෙන විදිහට එයාගේ කායිකව බලපෑමක් ඇති වෙනවා කියලා. ඒකට පින්වත්නි මෙයාට නොඑක් ලෙඩ හැදිලත් ඇඟ ඇතුලේ තියෙන බොහෝ දේ දිය වෙලා විනාශ වෙලා ඉක්මනටම මැරෙන තත්වෙට පත් වෙනවා කියලා කියන්නේ ඒකේ තේරුම තමයි ආයුෂ නැති වෙන දෙයක් ඔබ දීලා. ඒතර උපන්දිනේ දවසේ ඔබ දුන්නනම් කෙනෙකුට ආයුෂ නැති වෙන දෙයක් ඔබ වගා කරලා තියෙන්නේ ආයුෂ අඩු වෙන දෙයක්. එහෙනම් ඔබට පෙරලා ආශ්‍රයන්ස් ලැබෙන්නේ ආයුෂ අඩුවීමක්මයි පින්වත්නි. ඔය මත් වතුර වලින් ආයුෂ අඩු වෙන විදිහ කිව්වේ අපි ලෙඩ වෙලා සහ මේ කායිකව ඇති වෙන මරණනේ. කයට බලපාන. ඒ වගේම තවත් විදිහක් තියෙනවා මේ මත් වතුර නිසා මැරෙන. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් බීමත්ව ඉන්න මිනිස්සෙක් සිහිබුද්ධිය නෙමෙයි කටයුතු කරන්නේ. ඒ මිනිසයා බීමත්කම වැඩුණාට පස්සේ පින්වත්නි, gedara නොදීපු අයට උදාහරණයකට ගත්තොත් බිරිඳ, දරුවෝ, දෙමව්පියෝ මේ වගේ gedara බීලා නැති අය ඉන්නවා. ආන්ගේ අය අතර සමහරවිට දැන් ස්වාමියා එක්ක බිරිඳ බොන අවස්ථාවක් තියෙනවා. ඒ අය නෙමෙයි මේ මතක් කරන්නේ. නොබීන් අයට පින්වාසී මානසික ආතතිය කර මිනිසයා කරන දේවල් කියන දේවල්. සමහරලාවට gedarawට පස්සේ කෑ ගහනකොට සමාජය දිහා මොනවා හිතනවාද කියන ප්‍රශ්නේ මිනිස්සුන්ගේ gedara ඉන්න අනිත් සමාජිකයන්ගේ හිතට තියෙනවා. ඒ වගේ කුණහරුප කියලා කෑ ගහලා කතා කරනකොට. එතකොට සමාජ තත්ත්වෙ නැතිවීම ගැන gedara ඉන්නේ මානසික ආතතියකින්. ඊළඟට gedara කරන දේවල් සමහරවිට බඩු මුට්ටු පොලේ ගහලා නොයෙකුත් විදිහට කරන දේවල් එක්කත් මේ ඒ gedara ඉන්න සමාජිකයන් ඉන්නේ මානසික ආතතියකින්. බිරිඳ දරුවෝ එහෙම විශේෂයෙන්. එතකොට පින්වත්නි ඒ අයට සමහරලාට වෙලා ගහනවා නොයෙකුත් විදිහට හිරිහැර කරන බීමත්කම හින්දා. ඒතර එතනක් තියෙන්නේ මානසික ආතතිය කායික පීඩනයක්. ඔය මානසික ආතතිය අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගන්න සමහර ලෙඩ හදන්න හේතුවක් වෙනවා. ગેස්ට්‍රයිටිස් වගේ සමහර ලෙඩ දරුණු තත්ත්වයට පත් කරන්න මේ මානසික ආතතියට පුළුවන්. සමහරව හිතන්නේ මේක මේ වෙලාවට කැම ටික ගන්න නැති හින්දා ગેස්ට්‍රයිටිස් හැදෙනවා කියලා. නමුත් පින්වත්නි එවැනි ලෙඩ රෝග මානසික ආතතිය නිසා හැදෙන බව වෛද්‍යවරු පවසනවා. එතකොට මතකයට ගත යුතුයි. gedare ඉන්න බීමත් මිනිස්සයා නිසා මානසික ආතතිය හැදිලා ඒ ඔස්සේ ලෙඩ දුක් හැදිලා ආයුෂ අඩු වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් කෙනෙකුට ඔබ මත් වතුර දුන්නා නම් ඔබේ උපන්දිනේ දවසේ ඒ මත් වතුර දීපු මිනිසයාටත් ඔබ ආයුෂ අඩු කළා වෙනවා. ඒ මිනිසයාගේ ගෙදර ඉන්න දරුවන්ට බිරිඳටත් ඔබ ආයුෂ අඩු කළා වෙනවා. මේ විදිහටත් ආයුෂ අඩු වෙනවා. තව විදිහකින් පින්වත්නි සමහර ලාවට කාලෙකින් දිවෙ නැති මිනිසෙකුට එහෙම බලෙන් පෝන අවස්ථා තියෙනවා අපි දැකලා තියෙනවානේ. අනේ මේකවා දැන් කාලෙකින් ගත්තෙත් නෙමෙයි මේ අදට විතරක් ඕක ගන්න කියලා එහෙම බලෙන් පෝන අපසා කියනවා. ඒතර මේ මිනිස්සු සමහරලාට ඒ ගත්තුව හේතුවෙන් ඔන්න ආය ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒතර මේ වගේ අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ওই මත් වතුරට ඇබ්බැහි වෙච්ච මිනිස්සු Tamange ලැබෙන වැටුප ඒ මත් වතුර මත් ද්‍රව්‍ය වලටම වියදම් කරලා gedara සමාජිකයන්ට හරියට කන්න බොන්න දෙන්න කැම ටික ගේන්න ශක්තිය නැති අගහිඟකම් පිරිච්ච ගෙවල් ඕන තරම් තියෙනවා. මේ රටේ ඕන තරම් තියෙනවා. එතකොට පින්වත්නි මිනිස්සු බොනවා. හැබැයි බොන මිනිස්සුගේ ගෙදර බිරිඳ බඩගින්න ඉන්න අවස්ථා, දරුවෝ බඩගින්න ඉන්න අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද සල්ලි සෑහෙන වියදම් වෙලා තියෙන අර අනවශ්‍ය දේවල් වලට. දර මත් වතුරට මද්‍රව්‍ය වලට ඒ වියදම ගිය නිසා ඒ ගෙදර ඉන්න සමාජික සමාජිකාවන්ගේ ආහාරයේ අඩුවක් වෙන හින්දා අපි ඔබට මතක් කළා ආහාරයෙන් ආවිෂ දික් වෙනවා කියලා ධාතු බෙදෙද්දී අලුත් ධාතු උපදින්න. එහෙනම් මත් වතුර නිසා මද්‍රව්‍ය නිසා මුදල් අඩු වෙලා අගහිඟකම් ඇති වෙලා ආර්ථික ශක්තිය අඩු වෙලා gedara කනබොන එක අඩු වීමෙන් පින්වත්නි gedara සමාජිකයන්ට ආයුෂ අඩු වීමක් වෙනවා කෑම වීම අඩු වීමෙන් ඒ විදිහට මේ ආයුෂ කෙටි වෙනවා මොන මත්වතුර නිසා ආයුෂ කෙටි වෙන එක එක විදිය ඔබට මම මේ මතක් කළේ එතකොට තවත් විදියකින් මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා මත්වතුර නිසා ඒ තමයි බීමත්ව යන මිනිසයා අපි තුමේ උපන්දින සාදී ඉවර වෙලා යන මිනිසයා මගතොට රියානතුරු වලින් මැරෙන්න බැරිද? අපි පහුගිය කාලේ දැක්කා උපන්දින සාද අවසන් වෙලා පාන්දර ජාමේ රෑ ජාමේ ගිහිල්ලා රියානතුරු කරගෙන ආවිෂ අඩු කරගත්ත මිනිස්සු ගැන ඕන තරම් තොරතුරු ලැබුණා. ඔබ දන්නවද පින්වත්නි මේ රටේ රියානතුරු වලින් 60ක් සිද්ධ වෙන්නේ මත්වතුර නිසා. ඒ කියන්නේ බීමත්කම නිසා සිද්ධ වෙච්ච රියානතුරු කියලා වාර්තා වෙලා තියෙනවා 160ක් රියානතුරු වලින්. එහෙනම් අපිට එකක් තේරෙනවා ඔබ ඔබේ ඔබේ උපන්දින සාදීති පින්වත්නි මත්වතුර දුන්න කියලා කියන්නේ ඒ මනුස්සයා කායික දුර්වල වෙලා හෝ අපි අනිත් කිව්ව මානසික ආතති නොඑක් විදිහට ආයුෂ අඩුවීම වෙනම තියෙද්දි මේ වගේ රියානතුරු නිසාත් ආයුෂ අඩු කරගන්න. එතකොටත් ඔබ අස්වැන්න හැටියට ඔබටත් ලැබෙන්නේ පෙරලා ආයුෂ අඩුවීමක්මයි. ඔබ මත්වතුර දීමේ ප්‍රතිඵල හැටියට. ඒතර තව විදියකින් හිතුවොත් එහෙම පින්වත්නි සමහරවිට බීමත්ව යන මිනිස්සයා අනතුරක් කරගන්නේ නැති වෙන්න පුළුවන්. මොකද දැන් වාහනවල එයා බැලුන් අනම්මනම් නොයෙකුත් දේ පිළිලා ආරක්ෂිතයිනේ. හැබැයි අර පාරේ අහිංසකව යන මිනිස්සෙක් හප්පන්න පුළුවන්. ඒතොර ඒ පාරේ යන අහිංසක මිනිස්සෙකුගේ ආයුෂ අඩුවීමක් කරනවා. ඔබ ඔබේ උපන් දිනස ආදීදී කෙනෙකුට මත් වතුර දීම නිසා. ඒතකොට තවත් පාරේ යන එන වාහන හප්පන්න පුළුවන්. ඔය විදිහේ මේ අනතුරු රියානතුරු සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකුගේ ආයුෂ අඩු කරන්න ඔබ ඔබේ උපන් දින සාදීදී දෙන මත් වතුර ටික හේතු වෙනවා කියලා ඔබ කල්පනා කළොත් පින්වත්නි එතකොට ඔබ තවත් පිරිසකගේ ආයුෂ අඩු කරන්න දෙයක් දුන්නා වෙනවා එහෙනම් ඔබ වගා කළේ ආයුෂ අඩු වෙන දෙයක් නම් ඔබට අස්වැන්න හැටියට ලැබෙන්නේ ආයුෂ අඩුවීමක්මයි පින්වත්නි එතකොට ඔබ සියලු දෙනාටම ආයුෂ ලැබෙන ක්‍රමෙත් ඔන්න පෙන්වලා දුන්න උපන්දිනේට ප්‍රාර්ථනා කරනවා නම් දීර්ඝාෂය වේවා කියලා. හැබැයි ඔබ උපන්දිනේට දැනට කරගෙන යන ක්‍රමයේ තුල ආයුෂ පැතුවට කිසිම වැඩක් නැහැ. ඔබ ආයුෂ නැති වෙන දෙයක්ම කරන බවත් අපි ඔබට මතක් කරලා දුන්නා. ඒ නිසා ඔබ ඔබේ උපන්දිනයේ පරවත්ව අර්ථවත්ව සමරමින් ඔබේ ජීවිතය ධර්මයට අනුකූල විදිහට කටයුතු කරගෙන ඒ තුල සැබෑම වින්දනයක් ඔබට විතරක් නෙමෙයි සමාජයේ අනිත් අයටත් සතුටක් ලබා දෙන්න ඔබට පුළුවන්කම තියෙන පින්වත්නි. ඒක තමයි සැබෑ සතුට. ඒක තමයි කාලයක් හිත හිත ඊළඟ අවුරුද්දේ ඊළඟ උපන්දිනේ එනකන් සතුට වෙන්න පුළුවන් සතුටක්. ඒ සතුටට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවනේ. ඒ කියන්නේ දන් දීලා අහිංසක සත්තු නිදහස් කරලා මේ වගේ නොයෙකුත් විදිහට සතුටු වෙමින් ඒක උපන්දිනේ සමරන ක්‍රමයක් කරගත්තු අය ඉන්නවා. මට මොන ගෙහෙල කෙනෙක් තරම් මහත්මියක එතුමාට ටිකක් ආර්ථික ශක්තිය ප්‍රබලව තියෙනවා. එතුමා එතුමාගේ හැම උපන්දිනයකටම නිවසක් හදනවා. ඒ නිවස අහිංසක නිවසක් නැති දුප්පත් අය උදෙසා සකස් කරලා දෙනවා. ඒ වගේ පින්වත්නි ඔබට පුළුවන් නොයෙකුත් ආකාරයෙන් කෙනෙකුට සතුටක් ඔබේ උපන්දිනයේ දවසේ අර්ථවත් ලෙස ලබා දෙන්න කියන එක අපි සිහිපත් කරනවා. හැමදෙනාගේම උපන්දිනේ හරවත් වේවා ජීවිතයේ අර්ථවත් වේවා සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් රැකවරණය සලසා ගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී තාම ගෞරවයෙන් ධර්මයේ ශ්‍රවණය කරමින් ඔබ රැස් කරගත්ත සියලුම පින් අපි පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා කියලා කවුරු සාදු කියන්න. ඒ වගේම පින්වත්නි නම් වශයෙන් සිහි කරගන්න යම්තා සංසාරගත ඥාතියෝ ඇද්ද සිහි වෙන නොවන සියලුම මියගේ ඥාතියන් මෙතින් බලෙන් පරලෝ සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් මෙලොව යහපතම සැලසේවා ඔබ හැම දිනාටම පරලෝ සුගතිය වේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් කරගන්නට මේ සියලෝම පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියන්න සාදු සාදු සාදු ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති